සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස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 ගානායතනං ජීවහායතනං කායායතනං මනායතනං තීති සද්ධාවන්ත කාරුණික පින්නතුනි පින්නතුනි අද ධර්ම දේශනාව තුළින් පින්නතුන්ලාට කියලා දෙන්නේ මේ ආයතන 6 පිළිබඳව. ආයතන 6 කියලා කියන්නේ අපි ළඟ තියෙන ඇස, කන, නාසය, දිව ඊළඟට මේ කය සහ මනස. මෙන්න මේ ආයතන 6 පිළිබඳව අපි අවධානය යොමු කරනව හරිය අඩු. හැබැයි මේ ආයතන 6ට ධර්මයේ තුල ඉන්න කෙනෙක් අනිවාර්යෙන්ම අවධානය යොමු කරන්නටම ඕන. සිහිය පවත්වන්නටම ඕන. පින්නතුනි දැන් බලන්න අපේ ලෝකයේ හැටියට තියෙන මේ ආයතන 6. දැන් බලන්න මෙතන ඉන්න මේ හැම කෙනෙක්ම ජීවත් වෙනවා කියලා මොකද්ද කරන්නේ? මොකද්ද කරන්නේ? ජීවත් වෙනවා කියලා අපි කරන්නේ ඇහෙන් රූප බලනවා කනෙන් ශබ්ද අහනවා නාසයෙන් ආග්‍රහණය කරනවා දිවෙන් රස විඳිනවා කයට පහස විඳිනවා හිතට අරමුණු ගන්නවා මීට වඩා දෙයක් අපි කරනවාද මීට වඩා කිසිම දෙයක් අපි කරන්නේ ලෝකේ මහා බලවතා ලෝකේ මහා ධනවතා ලෝකේ මහා ප්‍රඥා හැම දිනාම ජීවත් වෙනවා කියලා කරන්නේ ඇහෙන් රූප බලන එකයි, කනෙන් ශබ්දහන එකයි, නාසයෙන් ආග්‍රහණය කරන එකයි, දිවෙන් රස විඳින එකයි, කයට පහස විඳින එකයි, හිතට අරමුණු ගන්න එකයි. ඔච්චර තමයි අපි කරන්නේ. එහෙනම් අපේ ලෝකය හැටියට මේක හඳුන්වන්න පුළුවන්. ඊළඟට බලන්න අපේ තියෙනවනේ ප්‍රධාන දෙයක් සැප සහ දුක කියලා දෙකක් නේද? හැබැයි තථාගත ධර්මයේ අනුව නම් උන්වහන්සේ වදාලේ දුක්ඛේ ලෝකේ පතිට්ඨිතු මේ ලෝකය පිහිටලා තියෙන දුකේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කියලා දුක්ඛා කියලා කිව්වහම මේ පංච උපාදානස්කන්ධ පරිහරණයම දුකක් හැබැයි සම්මුති වශයෙන් සැපයි කියලා දෙයක්ත් තියෙනවා මේකේ සැපයක් ආස්වාදයක් නැත්තම් මේ සත්වෝ මේ සතරට බැඳෙන්නේ නැහැ නේද? ඒක ආස්වාදයකුත් තියෙනවා සම්මුති වශයෙන්. එහෙමනම් අපි සැප විඳිනවා දුක් විඳිනවා කියලා කියන්නේ මොකද්ද? මොකද්ද සැප විඳිනවා දුක් විඳිනවා කියන්නේ? කවුරුත් සැපයට කැමති දුකට අකමැති. හොඳට හිතලා බලන්න පින්නතුනේ සැප විඳිනවා දුක් විඳිනවා කියලා කියන්නේ මේ ආයතන හරහා වෙන ක්‍රියාදාමයකට. දැන් බලන්න අපි ඇහෙන් ලස්සන රූප දකිනවා. ඔන්න සැපයි. අපි කැමති රූප දකිනකොට ඉතින් අපි ආසයි නේද? සැපයි. කැමති ශබ්ද අහනකොට දැන් අපි කැමති සින්දුවක් යනවා. අපි කියන ඒ ගායකයාගේ හඬට මං හරි ආසයි. මං හරි කැමති. ඒක ඒක සැපයක්. අර මිහිරි හඬක් අන්න සැප. නාසයට තමන් කැමති සුවඳක්. ෂා හොඳ සෙන්ට් එකක් කියලා පිඳිනවා. හොඳ ආහාරයක් නම් පුදුම සුවඳක් කියලා විඳිනවා. ඒක සැපයක්. දිවට රස විඳිනවා. ඒ කැමති රසයක් නම් ඒක සැපයක්. කයට කයට කැමති පහස විඳිනවා. ඒ කැමැති පහස කියලා කියන්නේ සැපයක්. හිතටත් ඉතින් ඕනනම් කැමැති කැමැති අරමුණු වෙන එක සැපයක්. එතකොට බලන්න අපි ලොකුවට සැපයි සැපයි කියලා ලොකු දේවල් අල්ලගත්තට භෞතික දේවල් තුල සැපේ නැහැ. සැපේ කියලා කියන්නේ අපි මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් ගන්න ආස්වාද ධනක අපි කැමති අරමුණු ටික තමයි සැප. එහෙම නැතුව භෞතික දේවල් අපිට සැප හැටියට ගන්න පුළුවන්ද? බෑ. ඒක ලස්සන උපමාවක් තියෙනවා. තථාගත ධර්මයේ තුල එක මිනිසෙක් ඉන්නවා හරිම දුප්පත්. ඒ මිනිසයා ජීවත් වෙන්නේ වරිච්චි ගහපු ඉලික් ඉලුක් සෙවිලි කරපු ගේක. එයාගේ භාර්යාවත් හරි දුර්වර්ණයි ළමයිත් එහෙමයි මෙයා කන ආහාරත් හරිය රළු ආහාර. ඉතින් මෙයාට තියෙන එකම වස්තුව තමයි හරක බාන. ඉතින් දැන් මේක කවුරු හරි කෙනෙක් දැක්කොත් අයියෝ මේ මිනිස්සු විඳින දුක මේ ගෙට දොරක්වත් නැහැ. කොහොම ඉන්නවද දන්නේ මේ මැස්ස උඩ කියලා කියන්නේ නැද්ද? කියනවා. නමුත් පින්නතුනි ඒකේ ඇතුළේ ඉන්න කෙනාට තමන් කැමති රූප, ඡබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික ලැබෙනවා නම් අපිට දුකක් හැටියට පේනකොට යාට ඒක සැපයි. අර භෞතික දේවල් වල නෙවෙයිනේ. අපිට පේනවා දුකක් හැටියට එයා හොඳට සැප විඳිනවා. ඒක සැප විඳිනවා කියන්නේ එයා කැමති රූප එතන තියෙනවා නම්. එයා කැමති හඬවල් ටික, ශබ්ද ටික තියෙනවා නම්. එයා කැමති ආග්‍රහණ තියෙනවා නම්. එයා කැමති රස තියෙනවා නම්. එයා කැමති පහස තියෙනවා නම්. එයා කැමති අරමුණුත් එයාට ලැබෙනවා නම් අපිට දුකක් වගේ වුණාට එතන සැපක්. දැන් මෙහෙම හිතන්න. දැන් කෙනෙක් ඉන්න ලොකු මාලිගාවක. විශාල බංගලාවක කෙනෙක් ජීවත් වෙනවා. තාප්ප දාලා දෙසි දැස්සෝ ඉන්න උමර කරුවෝ ඉන්න සල්ලි තියෙනවා. යාන වාහන තියෙනවා. අනේ අර තාප්පෙන් එහා පැත්තේ ඉන්න කෙනෙක් හිතනවා මේ ගෙදර ඉන්න නෝනා නම් කොච්චර හැප විඳිනවද කියලා හිතන්න පුළුවන්. ඇයි ඔක්කොම පේනවනේ ලොකුවට. නමුත් ඒ ගෙදර ඉන්න ඒ ගෘහණිය හරියේ නෝන හරි එයාට ලැබෙන්නේ අකමැතිම රූපණක්. අකමැතිම ශබ්දණක්. අකමැතිම සුවඳණක්. අකමැතිම රස රසණක්. අකමැති පහසණක්. අකමැති අරමුණු නම් එයා ඉන්නේ ගිනි ගොඩක නේද? අපිට පේනවා ලොකුවට ආර්ය සැප විඳිනවා. දැන් අපි දැන් තුනක් දකින්නවනේ කවුරු හරි ලොකු ආහනයක. හ්ම් යනවා නම් අපි හිතනවා කොච්චර දිව්‍ය ලෝකයේ වගේ සැප විඳිනවා මේ මිනිස්සු. හැබැයි පින්නතුනි ඒ gedara ඉන්න කෙනාට තමන් අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලැබෙනවා නම් එයා ඇත්තට මහ දුකක් විඳින්නේ. එතකොට බලන්න මේ භෞතික දේවල් වලින් බලලා, ගෙවල් බලලා, යාන වාහන බලලා, මිල මුදල් බලලා, රූප සම්පත්තිය බලලා මෙයා සැප විඳිනවා කියලා කියන්න පුළුවන්ද? කියන්න බෑ. එහෙමනම් අන්න බලන්න සැපයි දුකයි කියලා කියන්නේ මේ ආයතන හරහා වෙන ක්‍රියාදාමයකට. මේ ආයතනයන්ට තමන් කැමති ටික ලැබෙනවා නම් කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු ටික ලැබෙනවා නම් ඔන්න සැපයි. දුකයි කියලා කියන්නේ ඒ කියන්නේ පැත්ත. මේ ආයතනයන්ට තමන් අකමැති රූප ලැබෙනවා. දැන් ජීවිතේ දකින්නම කැමති නැති අය දකින්න නම් දුකක්නේ. අහන්නවත් කැමති නැති හඬවල් පේනවනේ අපිට කාට වුණත් ඔය නේද? එහෙම හඬක් අහන එක දුකක්. දැන් තමන්ගේ ගෙදර තියෙන නිතරම කුණු වලක් ළඟ නම් කුණු කන්දක් ළඟ නම් හැම වෙලෙම දුකක් ගඳක් එන්නේ. ඊළඟට පින්නතුනේ තමන්ට ලැබෙන ආහාර කිසිම රහක් නැත්තම් දුකක්. තමන් කැමති පහස නෙවෙයි නම් ලැබෙන්නේ දුකක්. එතකොට බලන්න දුකයි සැපයි කියලා කියන්නේ මේ සල්ලිවත් ධනයවත් වෙන මොනවත් නෙවෙයි. මේ ආයතනයන්ට ගන්න ආස්වාද ජනක තමන් කැමති දේවල් සැපයි. මේ ආයතනයන්ට ගන්න තමන් අකමැති දේවල් දුකයි. එතකොට බලන්නකො දුකයි සැපයි කියලා කියන්නේ දැන් අපි ගොඩාක් දැන් ආර්ථික මට්ටමින් ටිකක් පහත ඉන්න අය හිතනවා ටිකක් ලොකු මිනිස්සු දැක්කම අපි ඉතින් ඉපදිච්ච දවසේ ඉඳලා දුක් විඳිනවා අර බලන්න අර මිනිස්සු එහෙම හිතන්න බෑ එහෙම හිතන්න බෑ මේ මිනිස්සු ඊට වඩා ගෙනකොඩක ඉන්න ඉන්න පුළුවන් මෙතන දුකයි සපයි කියලා කියන්නේ තමන් ගන්න අරමුණ තමයි පින්නතුනේ මේක තියෙන්නේ එහෙනම් බලන්න මේ ආයතන 6 දැනගන්න එක කොච්චර වටිනවද නේද මේ ආයතන හය පිළිබඳව දැනගන්න එක හරිය වටිනවා. ඊළඟට මේ ආයතන හය ගැන දැනගෙන හිටියොත් කුසල් මවන්න පුළුවන්. දැන් අපි හිතලා තියෙන අපි හිතන්නේ පන්සලට යන්න ඕන මල් පූජා කරන්න ඕන එහෙමනේ අපි හිතන්නේ කුසලයේ කියලා නේද? මං කියන්නේ මේවා කරන්න එපා කියලා එහෙම නෙවෙයි. අපි පෙරුවන් වැඩ සිටින පන්සලට යන්න ඕන තමයි. මල් පූජා කරන්න ඕනේ. ඒවා කරන්න ඕනේ. හැබැයි කුසල් කරනවා කියන්නේ ඕනම වෘත්තිකයකට හැම වෙලේම කුසල් කරන්න පුළුවන්. හැම වෙලේම කරන්න පුළුවන්. මේ ආයතන හය ගැන දැනගෙන හිටියා. දැන් බලන්න පින්නතුනේ අපි ඉස්සෙල්ලම බලමු අපි මේ ඇහෙන් ලස්සන රූපයක් දකින්නේ නිකම්ම දිබේමද? හේතුවක් නිසා. නිකන් ලස්සන රූප දකින්නේ දැන් සැප විඳිනවා කියලා කියන්නේ මේ ආයතන හයෙන් ගන්න ආස්වාද ජනක පැත්ත නම් ඒක නිකන් ලැබෙන්නේ නැහැ. ඒකට සසර කුසල විපාකයක් හේතු වෙන්න ඕන. එතකොට බලන්න අපි ලස්සන රූප දකිනවා කියලා කියන්නේ සංසාරයේ කරපු කුසලයක විපාකයක් හැටියට අපරූප දකින්න. අපි ලස්සන දේවල් ලස්සන තැන් වා නිකන් දකින්න හම්බෙන්නේ හේතුවක් නිසා. එතකොට බලන්න අපි ලස්සන රූප දකින්නේ සංසාරයේ කරපු කුසලයක් නිසා. අපිට කවුරු හරි ආදරෙන් කතා කරනවා අපි කැමති මිහිරි හඬ ඇහෙනවා ඒවා නිකන් හම්බෙනවද නෑ ඒකට පිනක් තියෙන්න ඕන සංසාරයේ කරපු මෛත්‍රී වඩලා හොඳට කුසල් කරපු එකේ විපාක හැටියට තමයි අපිට මිනිස්සු හරියට සලකන්නේ ආදරෙන් කතා කරනවා ආදරණීය හඬ ඇහෙනවා මේවා සසර කරපු මොනවද කුසල් වල විපාක අපිට හොඳ ආග්‍රහණය ලැබෙන්නේ සංසාරයේ කරපු කුසල විපාක කෑම ලැබෙන්නේ දැන් අපිට ওই බත් ඇටයක් පාසා ඉබන් නිකන් ලැබෙනව නෙවෙයි සසර දීපුවා තමයි අපි මේ ලබාගන්නේ. එහෙනම් අපි මේ විඳින්නේ අපිම කරපු පුරාණයේ කරපු කුසල්. ඒතර අපිට හොඳ රස ලැබෙනවා නම් ඒව ඔක්කොම ලැබෙන්නේ මොකක් නිසාද? සංසාරේ කරපු කුසලයක් නිසා. ඊළඟට හොඳ පහස ලැබෙන්නේ අපි සසර කරපු කුසල් නිසා. එහෙමනම් දැන් බලන්න මේ ආයතනයන්ගේ ඔක්කොම අපට ලැබෙන්නේ ආස්වාදනීය දේවල් ලැබෙන්නේ සසර කරපු කුසල් නිසා. එතකොට ඒ වගේම තමයි ඉතින් අනිත් පැත්ත. අපි අකමැති රූප නිකන් ලැබෙනව නෙවෙයිනේ. සංසාරයේ කරගත් අකුසල විපාක නිසා තමයි ඔක වෙන්නේ. අකමැති පුජ්‍යලිය හම්බෙනවා. ඒ වෛර කරලා ඉතින් ඕවා වැඩි වෙලා ඒ වගේ විපාක හැටියට තමයි අපිට ඔය එක එක අකමැති දේවල් දකින්න ලැබෙන්නේ. දැන් නිතරම බැනුම් අහන්න වෙන මිනිස්සු ඉන්නවා. දැන් කාටවත් බැනුම් අහන්න වෙනවා පොදුවේ. නමුත් සමහර මිනිස්සුන්ගේ ජීවිත ගත්තාම බැනුම් විතරමයි. මේ මිනිස්සු කියන්නේ ආය හොඳින් වචනයක්වත් කතා කරලා නැහැ කවදාවත් මට කියලා කියනෝ නේද? කෑම ටිකක් කිව්වම රහයි කියලා නැහැ. ඔහොම කියන්නේ නැද්ද? ඉතින් ඒක තමයි සංසාරේ කරගත් අකුසල විපාක හැටියට තමයි අනවත් අකමැති හඬවල් ඇහෙන්නේ. ඊළඟට පින්නතුණී අකමැති ආග්‍රහණ ලැබෙන්නේ අකමැති රසවල් ලැබෙන්නේ අකමැති පහස ලැබෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි සංසාරේ කරගත්ත අකුසල විපාක නිසා තමයි අපිට ඒවා ලැබෙන්නේ එතකොට බලන්න මේක අපි තේරුම් ගන්න ඕන දැන් මේ කුසල් අකුසල් කියන්නේත් මේ ආයතන හරහා සිද්ධ වෙන එකක් නේද? දැන් අපි කුසල් අකුසල් කියලා කියන්නේ වෙන කොහෙන්වත් සිද්ධ වෙනවද? ආ මේ පින්න තුල කියන්න අහ නැහැ පින වෙන තැනකින් සිද්ධ වෙනවා කියලා. කොහෙන්ද සිද්ධ වෙන පින? මේ ආයතන හරහාම තමයි මේ පින සිද්ධ වෙන්නේ. අකුසලයේ සිද්ධ වෙන්නේ කුසලයේ සිද්ධ වෙන්නේ මේ ආයතන හරහා. වෙන තැනකින් වෙනවද? වෙන තැනකින් වෙන්නේ දැන් බලන්න අපේ ජීවත් වීමත් ආයතන. සැප විඳීමත් දුක් විඳීමත් ආයතන. ඊළඟට අපි මේ හැම දෙයක්ම විඳින්නේ කුසල් අකුසල් නිසා. මේවා සිද්ධ වෙන්නේ ආයතන හරහා. එතකොට බලන්න ආයතන ගැන අවබෝධයෙන් ඉන්නවා කියලා කියන්නේ පින්නතුනේ ඇත්තටම කුසල් මවන්න බැරිද? පුළුවන්. කුසල් මවන්න පුළුවන්. දැන් මම මුලින් කිව්වා ඕනම වෘත්තිකයෙකුට ඕනම වෘත්තිකයෙකුට කුසල් සිද්ධ වෙන විදිහට වැඩ කරන්න පුළුවන්. දැන් බලන්න වෛද්‍යවරේ තමන්ගේ වෘත්තිය අනේ මේ ලෙඩා සුවපත් වේවා කියලා හිතනවා නම් එයා කරන වෘත්තියත් එක්ක එයාට කුසල් සිද්ධ වෙනවා. ඒ මනස බාසුන් නැහැ කෙනෙක් ගෙවල් හදන්න යනවා. අර gadolak තියෙන ගාන යාට සල්ලි හම්බෙන එක වෙනම දෙයක්. එයාගේ gadolak තියෙන ගාන අනේ මේ හදන gedara ඉන්න මිනිස්සු සුවපත් වේවා කියන මානසිකත්වයෙන් කරා නම් කුසල්ලිත් හම්බෙනවා කුසලුත් හම්බෙනවා. විනදුරු මහත්තයේ තමන් අරගෙන යන බස් එක හරි මොකක් හරි අනේ මේ මේ අය ආරක්ෂා කරගෙන යෑමයි මගේ මගකීම අනේ මේ අය සුවපත් වේවා කුසල් gedare ඉන්න අම්මා කෙනෙක් අනේ මට මේ උයන්න බෑ මේක උයලා උයලා මට එපා වෙලා ඔහොමනේ අම්මලා කියන්නේ නේද හැබැයි ඒ අම්මා උයනකොට මගේ ස්වාමියා මගේ දරුවෝ මගේ මේ ආහාරයෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥා ලබත්වා කියලා හිතවනම් කුසල් හිතන්ද මොකද්ද කුසල් සිද්ධ වෙන්නේ නැති වෙන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න පුළුවන් කුසල් සිද්ධ වෙන විදිහට එහෙමනම් පින්නතුනි බලන්න මම ඒකයි කිව්වේ ආයතන ගැන අවබෝධයක් වගේම සිහිය මේ ආයතනයන් පිළිබඳව සිහිය තියෙනවා නම් අවධානය තියෙනවා නම් කුසල් මවන්න පුළුවන් බලන්න අපි කොච්චර නිකන් කාලේ යන එනකොට එමත් කොච්චර කුසල් කරන්න පුළුවන් මේ කුසලයේ තියෙන වටිනාකම දන්නවා නම් එක තප්පරයක්වත් පින්නතුනේ නිකන් ඉන්නේ කුසල්මයි කරන්නේ. මේක හරියට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ අපිට මේ සසර මේ කුසල්. ඉතින් අර සසර පුරුද්දට අපි යන්නේම අනිත් පැත්තට. ඒක හරිය අපරාධයක්. මේ බුද්ධ ශාසනයක් ලැබිලා මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. එතකොට බලන්න මේ ආයතන හරහා කුසල් කොච්චර සිද්ධ වෙනවද නේද? සිද්ධ කරගන්න පුළුවන්ද? හැබැයි ඒ වගේම තමයි ඉතින් අකුසල් සිද්ධ වෙන්නේ. දැන් ඕන්න අපි කවුරු හරි අකමැති කෙනෙක් දකිනවා. දකින්නේ දැක්ක ගමන් මොකද වෙන්නේ? කේන්ති ඇති ගන්නවා. ඉතින් අර අර රූපය නිසා අන්න අකුසල් සිද්ධ වෙනවා. නේද? එතකොට බලන්න අපි මේ යථාර්ථයේ තීරුම් ගත්තොත් ඕනම දෙයක් කුසලයකට හරවන්න පුළුවන්. දැන් මම පුංචි ප්‍රශ්නයක් අහන්නම්. අපි කැමති දේවල් දකින්නේ සංසාරයේ කරපු කුසලයක් නිසා නේද? කුසලයක් නිසා. ඒ දැකීම තුළ අපට සිද්ධ වෙන්නේ අකුසලයක්ද කුසලයක්ද නැවත? අපි ලස්සන දෙයක් දකිනවා. ඒ දකින්නේ කුසලයක් නිසා. ඒ කුසලයේ විපාකයේ විඳිනකොට අපිට බොහෝ සෙයින් නැති වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. හිත දියුණු කළා නැත්නම් යෝනිසෝ මනසිකාරයක් නැත්නම් අකුසලයක්. බලන්න මේක සසර අහරි අමුතුයි. අපි කුසල් කළා ලස්සන දේවල් දැක්කට දැන් ලස්සන කෙනෙක් දැක ගම ලෝභය ඇතිවෙච්ච ගමන් ලෝභය කියන්නේ කුසල්ද අකුසල්ද? අකුසල්. එතකොට බලන්න සසර පින් කරලා මේ ජීවිතේ සිහිය නැති වුණොත් මොකද වෙන්නේ? අකුසල් සිද්ධ වෙන්නේ. දැන් අපි ඇහුවොත් සසර අකුසල් කළා. අකුසල විපාකයක් නිසා අපි අකමැති කෙනෙක් දකිනවා. ඒ දකින්නේ අකුසලයේ නිසා. එයා දැකීම තුළින් අපිට ඇති වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? තේරුණාද මේ ප්‍රශ්නේ? අපි සංසාරේ අකුසල් කරපු හින්දානේ අකමැති පුජ්‍යලෝ දකින්නේ. ඒ කෙනා දැක්කහම අපට වර්තමාන ජීවිතයේ ඇති වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. බලන්න අකුසල් පැත්තට තමයි මේක හරි අසාධාරණයි නේද? නමුත් ඒක තමයි සසර. එතකොට අපි දැන් අකමැති පුද්ගලෙ දැකවම අපට ඇති වෙන්නේ කේන්තිය. ද්වේෂය. ද්වේෂය කියන්නේ එතන අකුසලයක්. හැබැයි ධර්මය දන්න කෙනෙකුට සිහිය තියෙන කෙනෙකුට පින්නතුනි අකමැති රූපයක් දැක්කත් කැමැති රූපයක් දැක්කත් දෙකම කුසල් බවට හරවන්න පුළුවන්. දෙකම කුසල් බවට හරවන්න පුළුවන්. ඒ කොහොමද? ඒ කොහොමද? දැන් ලස්සන රූපයක් දකින්න. ලස්සන අපි හිතමු මලක් කියලා. අනේ ඉතින් මේ මලට ආසාවක් ඇති වෙනවා. ඒක පුහුදුන් ගතිය. ඒ වෙලාවෙම හිතනවා අනේ ඉතින් මේක පර වෙලා යනවනේ. දැන් අපි මල් පූජා කරනකොට ගාථාව මොකද්ද? පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේ තියෙන ලබහමි මොක්කං. පොප්පම් මිලායාති යතායි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං. බලන්න මල් පූජක මේ ලෝකයේ තියෙන ලස්සනම නිර්මාණයක් නේ මල කියලා කියන්නේ. මේ මල තිලෝගුරු බුදුරජාණන් වහන්සේට පූජා වේවා. මේකෙන් අනල්ප පුණ්‍ය නිධානයක් නිධාන්ගත වෙනවා. ඒක මට ස්වර්ගයට උපකාර වේවා. හැබැයි මේ මල මිනින වෙලා යනවා වගේ මගේ කයත් මිලින වෙලා යනවා, පර වෙලා යනවා. බලන්න ලොකු විපස්සනාවක් අපි දන්නේ නැතුව ගිරව් වගේ පූජයෙන් බුද්ධන් කියලා කිව්වට නමුත් එතන කොච්චර ධර්මයක් තියෙනවද? ඒ පෙරණි අපේ මුතුන් මිත්තු හදාගත්ත ગાතා මල් පූජා කරන්නේ. එතකොට ලස්සන මලක් දැක්කහම ආයක ලක්ෂණ විඳිනවා ඉතින්. හැබැයි ඒ වෙලෙන් මතක් වෙන මේක පර වෙනවනේ. එහෙම හිතෙනවා කියන්නේ කෙලින්ම කුසල්නේ පින්නතුනි. ලස්සන කෙනෙක් දකිනවා ඉතින් අනේ අනිත්‍ය වෙලා යන්නේ ශරීරයක්නේ. නිකමට හිතුණා නම් කුසල්. අන්න බලන්න ලස්සන දේවල් දැකීමෙන් කුසල් වඩා ගන්න පුළුවන්. අප්‍රසන්න දේවල් දැකීමෙන් කුසල් වඩා ගන්න බැයිද? හ්ම්? පුළුවන්. දැන් අපි බලමු අසුචි ගොඩක් දකිනවා. කැත කක්ක ගොඩක්. අසිචි ගොඩක් දැක්කහම ඕන කෙනෙක් චී කියලා වහක බලා ගන්නවා කියලා ගහනවා. එහෙමනේ අපි. නමුත් අපි ටිකක් එහෙම අප්‍රසන්න දෙයක් නේ. නමුත් ඒ වෙලෙම අපිට මනසට ආවොත් අනේ ඉතින් මගේ ශරීරයේ තියෙන ඕවනේ කුසල්. බලන්න කුසල් වඩනවා කියන එක පින්නතොලේ නිකන් මොන්න තරම් කරන්න පුළුවන්ද? නේද? ඉතින් එහෙමනම් අපි හිතාගෙන ඉන්න ලොකු සාංගික දානයක් දුන්නොත් මෙන්න කුසලයේ කියලා. හ්ම් හැබැයි ඊට වඩා අග්‍රගණ්‍යයි පින්නතර මේ කුසල්. දහලා තියෙනවනේ මේ කුසල් වල අර වර්ගීකරණය. අපි චොට්ටක් මතක් කරොත් සෝහාන් පුජ්ජලු 100කට දෙන දාණයට වඩා එක සකදාගාමින් වහන්සේ නමකට දෙන දාණය මහත්ඵලයි. සකදාගාමින් වහන්සේලා 100ක් නමකට වඩා එක අනාගාමින් වහන්සේ නමකට දෙන දාණය මහත්ඵලයි. අනාගාමින් වහන්සේලා 100ක් නමකට වඩා රහතන් වහන්සේට දෙන දාණය මහත්ඵලයි. රහතන් වහන්සේලා 100ක් නමකට වඩා පසේ බුදුරජාණන් වහන්සේට දෙන දාණය මහත්ඵලයි. පසේ බුදුරජාණන් වහන්සේලා 100ක් නමකට දෙන දාණයට වඩා ලෝතුරා බුදුරජාණන් වහන්සේට දෙන දාණය මහත්ඵලයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේලාට දෙන දාණයට වඩා මහා සංඝයා උදෙසා පූජා කරන දාණය මහත්ඵලයි. ඒකෙන් පොහොදුණු සංඝයායි බුදුරජාණන් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා මේ වර්තමානයේ වුණත් සරියුත් මොගලන් ආනන්ද කාශ්‍යපාදී මහා සංඝයා අරමුණු කරගෙන සංඝයාට දෙන දාණය ඊටත් වඩා මහත්ඵලයි. සංඝයාට දෙන දාණයටත් වඩා සංඝයා වෙනුවෙන් කුටි සේනාසනයක් පූජා කිරීම මහත්ඵලයි. මොකද ප්‍රතිපත්ති පුරන්න පොඩි ආවාසයක් හදන්නේ ඊට වඩා මහත්ඵලයි. ආවාසයක් හදලා පූජා කරනවටත් වඩා හදවතින් තෙරුවන් සරණ යාම මහත්ඵලයි. දැන් අපි ඔහේ බුද්ධං සරණං ගච්ඡාම ධම්මං සරණං ගච්ඡාම කියලා ඔහේ කියනවනේ. නමුත් හදවතින් ඕක හිතලා හරියටම පින්නතුනි සරණ යනවා නම් අර ඔක්කොටම වඩා මහත්ඵලයි. තෙරුවන් සරණ යනකටත් වඩා තෙරුවන් සරණ ගිහිල්ලා සිල් ආරක්ෂා කිරීම මහත්ඵලයි. සිල් ආරක්ෂා කරනවටත් වඩා එක මොහොතක් මෛත්‍රිය වඩන එක මහත්ඵලයි. දැන් බලන්න අපිට කොච්චර මම ඒකයි කියන්නේ අර ඕනම වෘත්තියක් කරන ගමන් මෛත්‍රී හිතකින් කරා කියන්නේ බුද්ධ ශාසන ඉහළම කුසලයට වඩා දෙවෙනි කුසලය මෛත්‍රිය. ඊටත් වඩා මහත්ඵලයි අවසාන අග්‍රගණ්‍ය කුසලය මොකද්ද? අනිත්‍ය සංඥා. මේ පංච පාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දකින්න පුළුවන් නම් ඒක ඊට වඩා කුසලයක් නෑ. ඉතින් බලන්න ඇයි අපි මේ කුසල් කරගන්නත් මේ මුදල්ම ඕනේ නෑ. සල්ලිම ඕනේ නෑ කුසල් කරන්න. හිතයි අවශ්‍යයි. ඥානයයි ධර්ම අවබෝධයයි අවශ්‍ය. ධර්මයේ පිළිබඳව තියෙන ඒ අවබෝධයයි අවශ්‍ය. එහෙමනම් පින්නතුනි බලන්න කුසල් වඩනවා කෙනෙක් කොච්චර දෙයක් දැන් අපි අර අසුචි ගොඩක් දැක්කහම අප්‍රසන්න දෙයක් සසර කරපු අකුසලයක් නිසා දැක්කේ අනේ ඉතින් මේවනේ මගේ ශරීරෙත් තියෙන ඔක මහ ලොකු දෙයක් ඇයි කියලා හිතුවනම් කුසල් චී කියලා කියලා ගහනවා අරවා මේවා කරනවා කියන දේශය ඇති වෙන්නේ ලස්සන දෙයක් දැක්කොත් අනේ ඉතින් මේ දේත් ඉතින් මිලින වෙලා යනවා පර වෙලා යනවා නැති වෙලා යනවා කියලා හිතුවනම් කුසල් දැන් බලන්න මල ගෙදරකට ගියත් කොච්චර කුසල් කරගන්න පුළුවන්ද? අර මුක්ත ශරීරයේ දිහා බලාගෙන අනේ ඉතින් මේකට විච්ච දේමනේ මේකට වෙන්නේ කියලා අර මිනිහ දිහා බලලා හිතුවනම් කුසලනේ. නේද? දැන් අද මල ගෙවල් වල ගිහිල්ලා බලන්න මොකද්ද කරන්නේ? කවුද ඇඬුවේ නැත්තේ කියලා බලනවා. සෙනඟ කොච්චර හිටියද කියලා බලනවා. සමහර මිනිස්සු මටම ඇවිල්ලා කියලා තියෙන අනේ ස්වාමීන් වහන්සේ අහවලාගේ මල ගෙදර ගියා අනේ දැක්කම දුකේ බෑ hina වෙලා ඉන්නවා ගැර මුත ශරීරේ. අනිත්‍ය දකින්න ඕන තැනත් මිනිස්සු දකින්නේ නිට්ටිය. අර කුසල් වාගන්න තියෙන තැන. ඕව නෙවෙයි දැන් සාමාන්‍ය මලගෙදරක ගියාම කියන්නේ. ඕව නෙවෙයිද? ඕව තමයි. ඉතින් බලන්න අපිට හිතන්න පුළුවන් පොඩ්ඩක් අර පෙට්ටිය දිහා බලාගෙන මටත් ඉන්න වෙනවාමයි. ඔහොම හිතුවනම් කොච්චර දෙයක්ද බලන්න. නේද? ඉතින් කුසල් මවා ගන්න හදා ගන්න වපසරේ හරි පුදුම විදියට තියෙනවා. පුදුම විදියට තියෙනවා මේ කුසල් සකස් කරගන්න වපසරේ. අපි ඒකට දක්ෂ නැහැ. එහෙමනම් පින්නතුනි මේක පින්නතුල හොඳට හිතට ගන්න අනිවාර්යෙන්ම මේ ආයතන හය පිළිබඳව අවධානය යොමු කරන්නම ඕනේ. එහෙම වුණොත් අපිට හොඳට කුසල් රැස් කරගන්න පුළුවන්. පින්නතුල අහලා තියෙනව නේද? චතක්ක කියලා සූත්‍රයක් තියෙනවා. චතක්ක. ච කියන්නේ හය පාළියෙන්. ඒතර හයේ ගොඩවල් හයක් පිළිබඳව සූත්‍රයක් තියෙනවා. හයේ ගොඩවල් හයක්. මේක හරිය ලස්සන සූත්‍රයක්. ඉස්සෙල්ලම කියන තමන් ළඟ තියෙන හයක් තියෙනවා. මොනවද ඒ හය? ඇස, කන, නාසය, දිව, කය, මනස. ඒක ඉතින් අපි ළඟට තියෙන්නේ නේද? අන්න චතක් ආධ්‍යාත්මික ආයතන 6. ඊළඟට අනුන් ළඟ තියෙන පිට තියෙන බාහිරව තියෙන හයක් තියෙනවා. අනුන් ළඟ නෙවෙයි බාහිරව තියෙන. මොනවද ඒ හය? අන්න හරි. ඒ වාට ගෝචර වන රූප ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු. එතකොට දැන් ඔන්න දැන් අපි දැන් ගොඩවල් දෙකක් කතා කරා. Taman ළඟ තියෙන හයයි, බාහිරව තියෙන හයයි. දැන් මේ දෙන්න එකතු කරන්නත් කවුරු හරි ඉන්න එපේ. දැන් මෙතන ඇහක් තිබිලා අර ඒ රූපයක් තිබ්බට මේ දැනට එකතු වෙන්න බෑනේ. එකතු වෙන්න තියෙන්නේ මොකද්ද? හිත, විඥානය. අන්න ඒකට කියන ඔන්න තුන්වෙනි කොට චක්කු විඥානය, ඇහි විඥානය. ඒක තමයි පාලම. දෙපැත්ත එකතු කරන පාලම තමයි විඥානය. එතකොට ඔන්න එතන හයක් තියෙනවා මොනවද? චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. විඥාන හයයි. ඊළඟට පින්නතුනේ මේ තුන් දෙනාගේ එකතුවට කියන ස්පර්ශය කිය. අපි ස්පර්ශ කියන්නේ ඕන අපේ ඇඟේ කවුරුහරි ගෑවුනොත් හරිය මගේ ඇඟේ ස්පර්ශ වුණා. ඔහොමනේ කියන්නේ. මේ ස්පර්ශය කියන්නේ එකතුව. මේ තුන් දෙනාගේ එකතුව හිතන්න. ඇහි ස්පර්ශය. චක්කු සම්පස්සජා කියලා කියන්නේ ඒකනේ. ඇහැ ඇහි ස්පර්ශය. මේ තුන් දෙනා එකතු වුණොත් විතරයි රූප දකින්න පුළුවන්. මේ තුන් දෙනා එකතු වෙන්නේ නැතු රූප දකින්න පුළුවන්. බෑ. දැන් ඇහැක් ඕන රූපයක් ඕන හිත ඕන. දැන් බලන්න ඔය ඇත්තෝ දැකලා තියනවාද? සමහර අය ඉන්නවා ඇස් අරගෙන නිදා ගන්න. මම නම් දැකලා තියෙනවා මේ ඇස් අරගෙන නිදි. ඒකට ඒගොල්ලෝ ඇස් ඇරිලා තියෙනවා. ඉස්සරහින් රූප තියෙනවා. එයාට රූප පේනවද? ඇයි ඒ? අන්න හිත නැහැ එතන. දැන් අපි ඔන්න බර කල්පනාවක් ඉන්නවා. බර කල්පනාවක ඉන්නකොට කවුරු හරි අපිට කතා කරනවා. අපිට ඇහෙනවද? ඇයි හිත තියෙන වෙන තැනක. ඒ කෙන ඇඟ හොල්ලලා අහනවා මේ ඔයා කොයි ලෝකෙද ඉන්නේ මං කොච්චර කතා කරාද? එහෙම කියනව නේද? අර බලන්න මේ එකතුව තමයි ස්පර්ශය. ඒතර මේ තුන් දෙනා එකතු වෙන්නේ නැතුව මේ වැඩේ කෙරෙන්නේ නැහැ. ආ අන්නේ එකතුවට කියන ස්පර්ශ. එතන ස්පර්ශත් හයක් තියෙනවා. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස ඔය විදිහට. ඇහි ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය කයේ ස්පර්ශය සිතේ ස්පර්ශය ස්පර්ශ හයයි පස්ස පත්‍යය වේදනා ස්පර්ශය නිසා විඳීම් ඇති වෙනව හයක් ඇහැ නිසා ඇති වෙනව විඳීමක් කන නිසා ඇති වෙනව විඳීමක් නාසය නිසා ඇති වෙනව විඳීමක් දිව නිසා ඇති වෙනව විඳීමක් කය නිසා ඇති වෙනව විඳීමක් චිත්ත නිසා ඇති වෙනව විඳීමක් ඒතර වේදනාහය කියන්නේ ඒක චක්කු සම්පස්සජා වේදනා කියලා කියන්නේ. අනේ ඒ හයත් අපි දැනගන්න ඕන. තේරුම් ගන්න ඕන. එතකොට දැන් පින්නත රූපයක් දැක්කොත් වේදනාවක් ලැබෙනවම වේදනාව කියන්නේ මේ අපි නම් අපේ ගොඩාක් අය භාවිතා කරන්නේ මේක දුක් විඳීමට. දැන් කවුරුවක්වත් හොඳට සැපෙන් ඉන්න වෙලාවකට මම මේ ලොකු වේදනාවක් ඉන්නේ කියලා කියනවා. නෑනේ. හැබැයි වේදනාව කියන්නේ මොකද්ද? විඳිනවා කියන එක. ඒක සැප වෙන්නත් පුළුවන්, දුක් වෙන්නත් පුළුවන්, මධ්‍යස්ථ වේදනාවක් වෙන්නත් පුළුවන්. නමුත් අපේ අය මේක පාවිච්චි කරන්නේ දුක් විඳිනවට විතරයි. ඔයා මේ මොනවා කියනද මම මහා වේදනාවක් ඉන්නේ කියලා කිව්වා. අපි දන්නවා කෙලිම දුකෙන් ඉන්නේ කියලා. සැප විඳින වෙලාවක එහෙම කියනවද? ආ මම මේ වේදනාවක් ඉන්නේ කියලා කියනවද? නෑ. එහෙමනම් පින්නතුනි වේදනාව කියලා කියන්නේ විඳීම එතකොට අර ඇහෙන් රූප දැක්කහම එක්ක සැප වේදනාවක් එක්ක දුක් වේදනාවක් නැත්තම් මධ්‍යස්ථ වේදනාවක්. ඒතර මේ වේදනා හයත් අපි හොඳට තේරුම් ගන්න ඕන. ඊළඟට වේදනාව නිසා ඇතිවන තණ්හා හයක්. රූප නේ රූපය ලස්සනයි නම් ආස්වාද ජනක නම් එතන ඇති වෙන රූප තණ්හාව. හඬ හොඳයි නම් හඬට ඇති වෙන මොකද්ද? ශබ්ද තණ්හාව. සුවඳ හොඳයි නම් ගන්ධ තණ්හාව. රස හොඳයි නම් රස තණ්හාව. ස්පර්ශය හොඳයි නම් පොට්ටබ්බ තණ්හාව. අරමුණ හොඳයි නම් ධම්ම තණ්හාව. අන්න එතකොට ඔන්න හයේ ගොඩවල් හය අපි දැන් කිව්වා. මෙන්න මේ හයේ ගොඩවල් හය පින්නතුනි අපි අනිත්‍ය වශයෙන්ම දකින්න මේක තමයි නිවන් මාගේ පදනම ඇත්තටම. දැන් පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් දකින්න කිව්වේ. දැන් පංචස්කන්ධය කියන එක පොඩ්ඩක් හිතමු. මොකද පංචස්කන්ධය? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. දැන් අපි හිතාන ඉන්නේ මේ ශරීර කූඩුව තමයි පංචස්කන්ධය කියන්නේ. ඒකත් පංචස්කන්ධයක් තමයි. හැබැයි පංචස්කන්ධ කියන එක පින්නතුන ලක්ෂ කෝටි ප්‍රකෝටි ඇති වෙනවා නැති වෙන එක කියන්න බෑ. පංචස්කන්ධ. ඇහෙන් රූපයක් දැක්කම පංචස්කන්ධ කොතර පහළ වෙනවද? තේරුණාද? ඇහෙන් රූපයක් දැක්කහම දැන් ඒ දැකපු රූපය ඔන්න රූපස්කන්ධය කියනකෝ. හ්ම්? ඊළඟට ඒ රූපේ නිසා අපිට වේදනාවක් ඇති වෙන එක වේදනාස්කන්ධය. වේදනාව කියන්නේ සැපක් හෝ දුකක් හෝ මොකක් හරි ඇති වෙනව අන්න වේදනාස්කන්ධය. ඊළඟට සංඥාස්කන්ධය කියන්නේ මොකද්ද? අර වේදනාව හඳුනා ගන්නවා. මේක හොඳ වේදනාවක් මේක නරක වේදනාවක් මේක මෙහෙම එකක් උස එකක් මහත එකක් කළු එකක් සුදු එකක් මොකක් හරි කියලා අඳුනගන්න. අන්න සංනාස්කන්ධේ. සංස්කාර කියන්නේ ඉතින් සකස් කරලා දෙනව අර. එතකොට වේදනා සංඥා දෙක හරුණාම ඔක්කොම සංකාරනේ මේ ලෝකේ තියෙන. සංකාර වලින් තොර දෙයක් නැහැ නේද? ඒ කියන්නේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර, කුසල පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනෙජාභි සංකාර අවිඥානික සවිඥානික සංස්කාර නොයේක මේ ලෝකේ සංස්කාර ගොඩක්. සද්ධාව කියන්නේ ඇත්තම කියනවා සංස්කාරයක්. හැම දෙයක්ම සංස්කාර. සකස් වෙච්ච දේවල්. එතකොට අන්න සංස්කාරස්කන්ධකේ. ඊළඟට මේක විශේෂයෙන් දැනගන්න විඥානස්කන්ධක බලන්න ඇහෙන් රූපයක් දැක්කහම පංචස්කන්ධ කීයක් පහළ වෙනවද? ඈ කනෙන් ශබ්ද ඇහුවම් පංචස්කන්ධ කොතර තියෙනවද? එහෙමනම් මේ ආයතන හයම අනිත්‍ය වශයෙන් දකිනවා කියලා කියන්නේ පින්නතුනි අපේ නිවන ඊටාම ඉක්මනින් සමීප කර ගැනීම. හැබැයි මේ ආයතන හය පිළිබඳව වටහා නොගැනීම තරම් භයානක දෙයක් තවත් නැහැ. ඒක තේරුම් ගන්න. කොච්චර පිං කරත් කටින පිංකම් කරම් මොනවා කරත් ආයතන හය ගැන දැනුමක් තිබුණ නැත්නම් සුගතිගාමී වෙනවා කියන එක ලෙහෙසි වෙන්නේ නැහැ. ඒක සඳහන් වෙන්නේ කොහෙද? ආදිත්ත පරයාය කියන සූත්‍රය. ඒ ආදිත්ත පරයාය සූත්‍රයේ සඳහන් වෙනවා ඇහෙන් රූපයක් දැකලා ඒ රූපය පිළිබඳව ආස්වාද ජනකව ඉන්න වෙලාවක දැන් අපි ඇහෙන් රූප දකිනවනේ ඇහෙන් රූප දැකලා ඒ රූපේ පිළිබඳව ආස්වාද ජනකව ඉන්න වෙලාවක මැරුණොත් දැන් අපි මනෝලෝකවල එක එක රූප මවාගෙන ඉන්නේ නැද්ද? මැරෙන වෙලාව අපිට කියන්න බෑනේ. ඒකට වයස් ભેදයක් නැහැනේ. එහෙම ඉන්න වෙලාවක මැරුණොත් කෙලින්ම අපායි කියනවා. මොන පිංකම් කරත් හරියන්නේ ඔන්න සින්දුවක් අහලා මනෝලෝකෙක ඒ සින්දුව ගැන හිත හිතා ඉන්නවා. ඒ වෙලෙන් මැරෙනවා. කෙලින්ම අපායේ. ඔය විදිහට සුවඳක් රසක් මොනවා විඳලා වුණත් ඕවා හිත හිතා ඉන්න වෙලාවක මැරුණොත් ලේසි වෙන්නේ නැහැ. එහෙනම් අපිට ලොකු අනතුරක් තියෙනවා නේද? ඉතින් බය වෙන්න එපා මේකට පිළියමක් තියෙනවා. පිළියම තමයි පින්නතුනේ මේ හැම දෙයක්ම අනිත්‍ය වශයෙන් දකිනවනම් මොන බයක්වත් වෙන්න දෙයක් නැහැ. ඒක වින්දට කමන්නේ අනේ මේක නැති වෙලා යන දෙයක් කියලාවත් තේරුම් ගන්න. එහෙම නැතුව මේ ආත්මීය වශයෙන් අල්ලන්නේ ගියොත් නම් හරිය භයානකයි. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ සූත්‍රේ ඇහෙන් රූපයක් දැකලා ඒ රූපයට ඇලිලා ඒක ආස්වාද ජනකව හිතනවට වඩා හොඳයි මහණෙනි රත්විච්ච ගිනියම් විච්ච යකඩ කූරකින් ඇහැට යනගන්නේ. ඒක ඒ ජීවිතයේ ඇහැ කන්දරේ එච්චරයි. හැබැයි ඒ ආස්වාද ජනකව ඉන්නකොට මරුණොත් කල්ප ගාණක් අපායයි. ඔන්න වැඩි. එහෙනම් මේක තේරුම් ගන්න ඕනේ. මේ අනිත්‍ය සංඥාවමයි මේකට හරියන්නේ. ඒ නිසා පින්නතුනි අනිත්‍ය සංඥාව හොඳට වඩන්න. අනිත්‍ය සංඥාව වැඩිම තුල අපට මේ ගුලෙන් ගැලවෙන්න පුළුවන්. දැන් අපි මේ අම්මලා අවතර වඳිනවා. උදේටත් වඳිනවා සමහරු. දෙවේලක්වත් වඳිනවනේ. ඒ වඳින වෙලාවට මේක අපි නිකන් සද්ධායනා ස්වරූපයෙන් පුරුදු කරගත්තොත් මොකද? කොහොමද කරන්නේ? ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි. ඉසල සත්‍යයනාවෙන්. සත්‍යයනාව කියන්නේ නිවන් දොරට වන්නේ. ඉස්සෙල්ලකින් අපි අර වන්දනාව වගේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, සිත අනිත්‍යයි. මේ බොරු නෙවෙයි ඇත්තනේ නේද? අනිත්‍ය කියන්නේ නිට්ටිය නෑ. ඊළඟට හිතනවා කියනවා ඇහැට ගෝචර වන රූප අනිත්‍යයි, කනට ගෝචර වන ශබ්ද අනිත්‍යයි. කොච්චර අනිත්‍යලා ගියාද නේද? නාසයට ගෝචර වන ගඳ සුවඳ අනිත්‍යයි. දිවට ගෝචර වන රස අනිත්‍යයි. කයට ගෝචර වන පහස අනිත්‍යයි. හිතට ගෝචර වන අරමුණුත් අනිත්‍යයි. කොච්චර දැන් මේ මේ මොහොතේ කොච්චර අනිත්‍යලා ගියාද නේද? ඊළඟට මේ දෙන්නා එකතු කරන විඥාන හිත කොච්චර අනිත්‍යයිද? හිත පහළ වෙන තරම්. එතකොට චක්කු විඥාන අනිත්‍යයි, සෝත විඥාන අනිත්‍යයි, ගාහන විඥාන අනිත්‍යයි, ජීවහා විඥාන අනිත්‍යයි, කාය විඥාන අනිත්‍යයි, මනෝ විඥාන අනිත්‍යයි. මේ තුන් දෙනාගේ ස්පර්ශය මේ තුන් දෙනාගේ එකතු දැන් ඇහැ අනිත්‍ය නම් රූපයත් අනිත්‍ය නම් විඥානයත් අනිත්‍ය නම් එකතු වීම නිට්ටය වෙන්න බෑනේ. ඒක හරියට අර කෙනෙක් කියනවා නම් මේ ගහේ අරටුවත් අනිත්‍යයි මුළුත් අනිත්‍යයි කඳත් අනිත්‍යයි අතුත් අනිත්‍යයි, කොලත් අනිත්‍යයි, ඔක්කොම අනිත්‍යයි. හැබැයි මේ ගහෙන් ලැබෙන සෙවණ නම් නිට්ටයයි කියලා කියන්න පුළුවන්ද? බෑ. සෙවණත් අනිත්‍යයි. අන්න ඒ වගේ තමයි ඇහැ අනිත්‍ය නම් රූපය අනිත්‍ය නම් සිත අනිත්‍ය නම් ඒ තුන් දෙනාගේ එකතුවක් අනිත්‍යයි. එතකොට බලන්න ස්පර්ශහයත් අනිත්‍යයි. අපිට සද්ධාන ස්වරූපෙන් කියන්න පුළුවන්. ඊළඟට පින්නතුනි ඒ ස්පර්ශය නිසා ඇතිවෙච්ච වේදනා. ඒක ඉතින් ඇත්තටම දැන් කොච්චර සැප ලැබෙනවද දැන් මේ ජීවිතවල කොච්චර සතුටු වෙච්ච අවස්ථා තියෙනවද? කොච්චර දුක් වෙච්ච අවස්ථා තියෙනවද? ඒ දෙකම දැන් නැහැ. ඊයේ විඳපු සතුට දැන් කොහොම? ඒක අනිත්‍ය වෙලා ගියා. ඒක හීනයක් වගේ. එතකොට ඒ විඳපු වේදනා හයත් අනිත්‍යයි. ඇහැ නිසා ඇතිවෙච්ච වේදනාව, කන නිසා ඇතිවෙච්ච වේදනාව අනිත්‍යයි. නාසය නිසා ඇතිවෙච්ච වේදනාව අනිත්‍යයි. දිව නිසා ඇතිවෙච්ච වේදනාව අනිත්‍යයි. එතකොට මේ විඳපු හැම වේදනාවක්ම අනිත්‍යයි. වේදනාව නිසා ඇතිවෙච්ච තණ්හාත් අනිත්‍යයි. ඒවා නිට්ටය වෙන්නේ නැහනේ. එතකොට බලන්න ඔය විදිහට පින්නතුනි සත්‍යයනා ස්වરૂපෙන් අපිට මේක හිතන්න පුළුවන් නම් මොන තරම් දහමක් වැඩෙනවද බලන්න ඇත්තටම අපි දහමට තාම අවතීර්ණ වෙලා නැහැ ඇත්තට. අපි හිතන්නේ ඉතින් මන් දන් දෙනවා ඒවා ලොකු දේවල්. මේ දේශනාවෙන් ඒ කරන කුසල් එකක්වත් පහත් කරනව නෙවෙයි. ඒවා කරන්න ඕන. ඒවා නැත්තම් බෑ අපට. ඒකනේ බුදුරජාණන් වහන්සේ ආමිෂය අනුදැනවදාලේ. ඒවා කරන ගමන් ක්‍රමානුකූලව මේකේ හරයට ටික ටික ස්පර්ශ කරන්න ඕන. එහෙම නැති වුණොත් අපි ධම තුල ඉන්නවා කියලා කියන්න බෑ. ඒ නිසා මේ පින්නතුල්ලා මේ කාරණා හොඳට තේරුම් අරගෙන කටයුතු කරා. ආයතන 6 ගැන ටිකක් භාවනා කරලා සිහිය ඇති කරගෙන ආයතන 6 ගැන අවදීන් හිටියොත් පින්නතුනි කරන්න බැරි දෙයක් නෑ. කෙලෙස් මැඩ පවත්තන්න හොඳට පුළුවන්. දැන් බලන්න මේ ආයතනට එනකොට නාදි වාසයේදී කෙලස් වලට එන්න ඉඩ දෙන්නේ නැහැ. ඇයි සිහිය තියෙනවනේ. කෙලස් එන්නේ කොහෙන්ද? ඇහෙන් එනවා, කනෙන් එනවා, නාසයෙන් එනවා, දිවෙන් එනවා. මේ ඔක්කොම හොඳට කල්පනාවෙන් ඉන්න දොර වහලා තිනෝගේ වගේ. අන්න සිහිය තියනකම් කෙලස් වෙන්නේ නැහැ ඒකට. එතකොට කෙලස් බැරි වෙලා හරි ආවොත් පදහති වහාම අයින් කරනවා. ඇයි ඒකට සිහිය තියෙන්න ඕනේ. බැරි වෙලා හරි ආවොත් කෙලස් අයින් කරන්න ඒකට සිහිය තියෙන්න ඕනේ පදහති. විනෝදේති. එහෙම අයින් කරාට ආය ආයෙත් එන්න පුළුවන්. ඒ අයින් කරන්නත් සිහිය තියෙන්න ඕනේ. මේ එතකොට එන්නේ කොහෙන්ද මේ ආයතන හරහා? බ්‍යන්ති කරෝති. ආය කෙලෙස් වලට එන්න බැරි වෙන්න දෙන්නේ කොහොම හරි සිහියෙන් ඉන්නවා. ඉතින් මෙහෙම ඉන්නකොට අනභවං ගමේති ආය කෙලෙස් එන්නේම නැහැ. එතකොට බලන්න මේ ආයතන ලෝකේ තේරුම් ගත්තනම් මුළු ලෝකේම තේරුම් ගත්තා නෙවෙයිද? මුළු ලෝකේම තේරුම් ගත්ත වෙනවා. ඒ නිසා පින්නතුල්ලා ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න ඕන. එහෙම වුණොත් අපට ලොකු සනසිල්ලක් ඇති කරගන්න පුළුවන්. අනිත් එක මේ අනිත්‍ය සංඥාව වඩනකොට පින්නතුනි දැන් සාමාන්‍ය මෛත්‍රිය වඩනවා කියලා හිතන්නකෝ. මෛත්‍රිය වඩනකොට මොකද්ද වෙන්නේ? ද්වේෂය නැති වෙනවා. එක දෙයයි මේ කමටහනෙන් වෙන්නේ එක දෙයයි. අසුභය වඩනකොට මොකද්ද වෙන්නේ? එක දෙයයි. රාගය නැති වෙනවා. ආනාපාන සතිය වඩනකොට මොකද වෙන්නේ? එක දෙයයි. හිතේ විචිත්තකම නැති වෙනවා. හැබැයි අනිත්‍ය සංඥාව වඩනකොට මොකද වෙන්නේ? කෙලෙස් ධර්ම පහක් එකපාරම ගැලවෙනවා. මොනවද ඒ ගැලවෙන්නේ? කාම රාගය නැති වෙනවා. රූප රාගය නැති වෙනවා. භව රාගය නැති වෙනවා. අස්මිමාන්නේ මේ පංචස්කන්ධයට බොරුවට මම කියලා නමක් දාගෙන ඉන්නවා ඒක නැති වෙලා යනවා ඊළඟට පින්නතුනේ ප්‍රධානම දේ තමයි අවිද්‍යාවක් නැති වෙනවා අවිද්‍යාවක් නැති කරන්න තියෙන එකම දේ තමයි අනිත්‍ය සංඥා එහෙමනම් පින්වත් හැම දිනාටම මේ ආයතන හය පිළිබඳව මීට වඩා අවධානය යොමු කරමින් තමන්ගේ මේ සසර ගමන කෙටි කර ගන්නට මේ දේශනාවත් අත්වලක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි හැම දිනාටම ජාතියක් දරාවක් ව්‍යාධියක් මරණයක් නැති සියල්ලෙන් වෙන් වූ අමා මහ නිවන් පිණිස මේ උදාාර කුසල් උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා පිටුවා ගනිමු. ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු ශාසනං තිරං රක්칸තු දේශනං තිරං රක්칸තු මං පරන්ති